මෙම පහන් කනුව ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලේගම කන්දේ গিදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දී ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි. ආජීවශ්මක ශීලයේ සමාදන් වෙන්න නමස්කාරය කියන්න. बुद्धां शरणं गच्छामि धम्मं शरणं गच्छामि सङ्घं शरणं गच्छामि द्वितीयं पि बुद्धं शरणं गच्छामि द्वितीयं पि धम्मं शरणं गच्छामि ဒုတိယံပေသံဃံသရဏံဂච්ඡာမိတတိယံပေဘုဒ္ဓံသရဏံဂච්ඡာမိတတိယံပေဓမ္မံသရဏံဂච්ඡာမိတတိယံပေသံဃံသရဏံဂච්ඡာမိ සරණ ගමනං සම්පූර්ණං පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමීසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි ඉසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි චරුසාවාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡා ජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් ආදී වට්ඨමක සීලං ධම්මං සාධුකං සුරක්ෂිතං පත්වා අප්පමාදීන සම්පාදේ ධම්මං समन्ता चक्रालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं निराजस्य सुनन्तु सद्मुखदम् ධම්මස්සවනකාලෝයං භදන්තා ධම්මස්සවනකාලෝයං භදන්තා ධම්මස්සවනකාලෝයං භදන්තා තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ අතේපාපානි කම්මානි පරං බාලෝ නිබුච්චති සීලි කම්මේ නිදුම්මේ ධෝ අග්ග දණ්ඩෝවතම් ප්‍රතිති සදහවත් පින්නතුනි කර්ම විපාකවල බෑරුම්කම තේරුම් නොගැනීමෙන් ඒවා හරියට ඒ පිළිබඳ අවබෝධයක් නැතිකම මේ සංසාරයේ සත්වයින් විපතටපත් වෙන හැටි දැවීමට තැවීමටපත් වෙන හැටි බුදු පියාණන් වහන්සේ බොහොම අවස්ථාවල් වල සාධක සහිතව දක්වා වදාලා මේ ශාසනයේ අඥාන පුද්ගලයාට යෙදෙන වචනේ බාලයා කියන එකයි. සාමාන්‍ය ව්‍යවහාරයේ බාලයා කියලා කියන්නේ කුඩා දරුවටයි. කුඩා දරුවෙක් නමුත් නොදන්නා කමින් ගිනි දැල් අල්ලන්න ගියොත් දැවෙන්න තැවෙන්න සිද්ධ වෙනවා. ඒක මොකද හේතුව ගින්නේ ස්වභාවය දවන එකයි. ඒ වගේම කර්ම නියාමතාව කියලා නීතියක් තියෙනවා. ඒක සාධාරණ නීතියක්. බුදුවරුන්ට රහතන් වහන්සේලාට පවා සාධාරණ වූ එක්තරා නීතියක් තියෙනවා. ස්වභාව ධර්මයෙන්ම කර්ම නියාමතාව කියලා. ඒ කර්ම නියාමතාව අනුව කවුරු හරි පාප කර්මයක් කළොත් නොදන්නා කමින් කළා වුණත් කර්ම විපාක ගැන විශ්වාසයක් නැතිව ඇදහිල්ලක් නැතිව කළා වුණත් ඒ වාට බරපතල විපාක විඳින්න සිදු වෙනවා. මේ අපි මාතෘකා කළ ගාථා ධර්මයට ආදාර නිදාන කතාවක් කර්ම විපාක වල ඥානකත්වය හිලි කරන කථාන්තරයක්. බුදු පියාණන් වහන්සේ වේළුවනාරාමේ වැඩ වාසය කරන කාලයේදී එක දවසක් දා මහමුගලන් රහතන් වහන්සේ ලක්ෂණ ස්වාමීන් වහන්සේත් එක්ක ගිජ්ජකූට පර්වතයෙන් බසින අතරේ මුගලන් මහරහතන් වහන්සේ දිවසින් දුටුවා 25 යොදුනක් විතර දිග තිඹුරෙකුගේ ස්වරූපය ඇති പ്രേතයෙක් අජගර කියලා പ്രേතයෙක්. ඒ പ്രേතයාගේ ඉසින් ගිනිදැල් නැගිලා ශරීරය කොන දක්වා යනවා. ඊළඟට ශරීරයේ කෙළවරින් ගිනිදැල් නැගිලා හිස දක්වා යනවා. ශරීරයේ දෙපැත්තෙන් ගිනිදැල් පැන නැගිලා මැදින් පසිනවා. මේ විදිහේ දර්ශනයක් දුටුව මුගලන් මහරහතන් වහන්සේ මද සිනහාවක් පහළ කළා. මේ සිනහාව දැකලා අර ලක්ෂණ ස්වාමීන් වහන්සේ අහනවා මොකද සිනහාවනේ ස්වාමීන් වහන්සේ කියලා. එතකොට මුගලන් ආරාතන් වහන්සේ ප්‍රකාශ කළා. මේ ප්‍රශ්නයට පිළිතුරු මම දැන් දෙන්නේ නෑ. බුදු පියාණන් වහන්සේ ඉදිරියේදී මේ ප්‍රශ්නේ අසන්නේ කියලා. ඒ වගේම පසු අවස්ථාවක මුගලන් මහරහතන් වහන්සේ ලක්ෂණ ස්වාමීන් වහන්සේ මේ බුදු පියාණන් වහන්සේ ඇතුළේ ධර්ම සභා මණ්ඩපේ වැඩ සිටින අවස්ථාවක බුදු පියාණන් වහන්සේ මේ ලක්ෂණ ස්වාමීන් වහන්සේ අර ප්‍රශ්නේ ඇසුවා මුගලන් මහරහතන් වහන්සේගෙන් මොකද අර hina වුනේ කියලා. මුගලන් මහරහතන් වහන්සේ ප්‍රකාශ කළා මම මෙන්න මෙහෙම දර්ශනයක් දුටුවා මේ තරම් විශාල പ്രേත ශරීරයක් මේ විදිහට ගිනි දැල් යනවා මෙහෙම දැකලා මම කවදාවත් මේ වගේ නම් සත්‍යයක් දුටුවේ නෑ කියලා ඒකේ අద్భుත ස්වභාවය නිසා මට අසිනාවක් පහළ වුණා කියලා. එතකොට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මහණෙනි මගේ ශ්‍රාවකයන් ඇසැතිව ඥානය ඇතිව වාසය කරනවා මමත්වයේ දර්ශනය දුටුවා බෝධි මූලයේදීම බුද්ධත්වය ලැබූ අවස්ථාවේදී මම දුටුවා නමුත් මම ඒක ප්‍රකාශ කළේ නැත්තේ මේකේ මේ දර්ශනයේ ආශ්චර්යවත් භාවය නිසා සාමාන්‍ය ජනයා මේ ගැන විශ්වාස නොකර මා ගැන සැක කරලා කවුරුව ගනිය කියලා. සැකල් ඇති කර ගනිය කියලා ඒක නිසා ප්‍රකාශ කළේ නැත. දැන් මේ මුගලන් නම මේ කාරණය මට මට සාක්ෂි හැටියට සිටින නිසා මම දැන් මේ බය නැතුව ප්‍රකාශ කරනවා මේ ගැන සැකයක් නැතුව මේ ගැන ප්‍රකාශ කරනවායි කියලා බුදු පියාණන් වහන්සේ වදාළා. ඒ අවස්ථාවේ සංඝයා වහන්සේලා ඇසුව ස්වාමීනි මගියතුන් වහන්සේ මේ ප්‍රේතයා අතීතයේ කළ පාප කර්මයේ කුමක්ද කියලා. ඒ අවස්ථාවේ බුදු පියාණන් වහන්සේ ඒ අතීත ප්‍රවෘත්තිය ගැන හැර දැක්ුවා. ආශිප බුදුරජාණන් වහන්සේගේ කාලයේදී සුමංගල කියලා ඉතාමත්ම දහනවත් සිටුවරයෙක් ඒ කාශ්‍යප බුදුරජාන් වහන්සේට ගන්ධ කුටියක් ඒ කියන්නේ විහාරයක් වැඩ වාසය කරන තැනක් සකස් කිරීමට රන් ගඩොල් බිම අතුරු වලා විශාල ප්‍රදේශයක ඒ කුටියක් තැනෙක විශාල වියදමක් කරලා ඊළඟට ඒ වගේම ඒ විහාර පූජා පිළිබඳවත් විශාල වියදමක් කළා මේ විදිහට අර අපේ බුදුරජාණන් වහන්සේට අහණේ පිඬු සිටානන් වහන්සේ ඒ ජේතවනාරාමේ සැනෙව්වාගේ මේ වගේ විහාරයක් තනවලා එක දවසක් දා මේ සිතානන් බුදු පියාණන් වහන්සේ දැකීමට උදෑසන යන අතරේ නගරය දොරටුව අසල ඒ ශාලාවක එක්තරා නිදාගන්න මිනිහෙක් දැක්කයි මිනිහා සොරේ ඒ සොරා නිදාගෙන හිටියට මොකද ඒ රෑ තිස්සේ ඇවිදලා මඩ තවරාගෙන තිබුණා පාවල ඒක දැකලා සිතානන් ඒ තමන් සමග සිටියායට කිව්වා මේ මිනිහයා නම් රෑ තිස්සේ ඇවිදලා මේ දැන් දවල් නිදා ගන්න කෙනෙක් වෙන්න ඕන කියලා නිකමට වගේ ඒ සිටුවරයා ප්‍රකාශ කළා. මේක අහුණ අර ස්වරාට තොරා ඒ ඉසසිට වසාගෙන හිටියේ කහපාට වස්ත්‍රයකින් සිවුරක් වගේ කහපාට වස්ත්‍රයකින් හිස වසාගෙන නිදාගෙන හිටියේ ඒ වස්ත්‍රය ඉවත් කරලා බලලා අර සිතාන නැඳින්ගෙන හොඳයි මම නුඹට කරන දේ මම දන්නවා කියලා තද වෛරයක් ක්‍රෝධයක් ඇති කරගත්තා ඊළඟට ඒ වචනයට පරිගැනීම් වශයෙන් මේ සොරා මොකද කළේ අර සිතානන්ගේ පැසුණු කෙත සත්වරත්ම ගිනි තැබුවා ඒ වගේම ඒ සිතානන්ගේ ගවගාලේ සිටින ගොනුන්ගේ පා කැපුවා ඊළඟට ඒ වගේම සිතානන්ගේ නදුරට අත්වරත්ම ගිනි තැබුවා එහෙම කරලත් අර කෝපේ නිවා ගන්න බැරුව මේ මිනිස්සයා ඊළඟට සිතානන්ගේ අතවැසියෙක් එක්ක යාළු වෙලා අහනවා මේ සිතානන්ට ඊටාත්ම ප්‍රිය මොකක්ද කියලා ඒ මෙහිකරුවා කිව්වා පිටානන්ට අර බුදු පියාණන් වහන්සේට දැනු විහාරයේ ගන්ධකුටිය තරම් ප්‍රිය දෙයක් නැතල් කියලා. එතකොට මේ සොරා හිතාගත්තා හොඳයි මම මේ බුදුරජාණන් වහන්සේගේ ගන්ධ කිරියට ගිනි තියලා මම මගේ කෝපය නිවා ගන්නවා කියලා බුදු පියාණන් වහන්සේ ඒකාශ බුදුරජාණන් වහන්සේ පිටුසිගා වැඩි අතරේ ඒ කුටිය ඇතුළ තිබුණු පෑන් භාජන ඔක්කොම බිඳලා දාලා කුටියට ගිනි තැබුවා. සිතානන්ට අසන්ට ලැබුණත් කුටිය ගිනි ගන්නවා කියලා සිතානන් එතෙන්ට එනකොට කුටිය ගිනි අරගෙන ඉවරයි සිතානන් ඒ ගැන කිසිම දුම්නසක් අනගාටුවක් ඇති කරගත්තේ නැහැ ඒ වෙනුවට බොහොම ශබ්දයෙන් අක්කොලසන් ගැසුවා ළඟ සිටි අය ඇසුවයි ස්වාමීනි මේ තමන් මේ තරම් මේ විශාල වියදමක් කරලා තනූ කුටිය ගිනි ගත්තාම මේ වගේ අක්කොලසන් ගහන්නේ කියලා එතකොට සිතානන් ප්‍රකාශ කරනවා මම මගේ ධනය නිදාන කළේ ගින්නෙන් සොර සතුරන්ගෙන් ජලයෙන් එහෙම විනාශ වෙන නැති විදිහේ නිධාන තැනක ඒ කියන්නේ බුද්ධ ශාසනයක ඒක නැති වුණේ නෑ. දැන් මට තවත් අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඒ වගේම ඒ ඒ ප්‍රමාණයේ නිධානයක් අර වගේ නිධාන කරන්න, පුණ්‍ය නිධානයක් කරන්න. අන්නේ නිසා ඒ සතුට නිසා මම අත්වලසන් ගැසුවා කියලා. එහෙම ප්‍රකාශ කළා. ඒ කිව්වා වගේම අර සිතානන් නැවතත් අර වගේම විශාල වේදනාවක් කළා. රන් gadol එහෙම අතුරලා බුදු පියාණන් වහන්සේට ඒ වාසු බුදුරජාණන් වහන්සේට විහාරයක් දෙනුවා. එහෙම තනවල ඒ වගේම විශාල වියදමක් කරලා විහාරය පූජා කිරීම උත්සවය වශයෙන් හත් දිනක්ම සකාච බුදුරජාණන් වහන්සේ ඇතුළු 20000ක් ඒ සංඝයා වහන්සේලාට දානීය පිළිගැන්නේ. මේ අතරේ මේ සොරා කල්පනා කරනවා මම මෙච්චර කළත් මේ සිතානන් පසුබස් ගන්න පුළුවන් වුණේ නැහැ. දැන් ඉතින් වෙන කරන්න දෙයක් නැහැ මේ සිතානන් මරන්න ඕන කියලා ඉනේ පිහියක් අඳවගෙන අර විහාරයේ ගැවසුණු හත් දින තුලම පිටානන් මරන්න හිතාගෙන නමුත් අවස්ථාවක් ලැබුණේ නැහැ ඊට. ඊළඟට හත් වෙනි දවසේ මේ සිතානන් බුදු පියාණන් වහන්සේ ඇතුළු ඒ සංඝයා වහන්සේලාට දානීය පූජා කරලා අනුමෝදනාවට ආරාධනා කරන අවස්ථාවේදී ප්‍රකාශ කරනවා භාග්‍යවතුන් වහන්සේ යම්කිසි මිනිසෙක් මා කෙරෙහි ද්වේෂයක් ඇති කරගෙන මේ විදිහට මගේ කුඹුර මගේ කෙත සත්වරක් ගිනි තැබුවා. ඒ වගේම සත්වරක්ම ගවගාලේ ගවයින්ගේ පා කැපුවා. සත්වරක්ම මගේ ගෙට ගිනි තැබුවා. මා හිතන්නේ මේ බුදු පියාණන් වහන්සේගේ ගඳ කිරියට ගිනි තැබුවේ මේ මිනිස්යා වෙන්ට ඇතේ කියලා. නමුත් මම මේ මිනිස්යාට මේ පින්කමේ පළමුවෙනි පින් කොටස මම දෙනවා කියලා ඒ විදිහට සිතානන් ප්‍රකාශ කළා. මේක අහලා අර දොරාට ලොකු සංවේගයක් ඇති වුණා. කොයි මේ වගේ කෙනෙකුට නේද මම මේ මේ වගේ සමාව දෙන මේ වගේ පුදුම කෙනෙකුට නේද මම මෙහෙම විපත්තියක් කළේ දැන් මම සමාවිල්ුවේ නැත්නම් මම මගේ හිස මත හෙනයක් තුනක් වැටෙන්න පුළුවන් කියලා විගහට දුවලා ගිහිල්ලා සීතානන්ගේ පාළඟ ඇඳ වැටිලා මට සමා වෙන ස්වාමීනි කියලා කිව්වා. එතකොට සීතානන් ඇසුවයි මොකද මේ කියලා. එතකොට සොරා කිව්වා මම මේ විදිහේ ඔබතුමාට මේ වගේ විනාශ කීපයක් කළා හානි කීපයක් කළා කියලා තිතානුත් ඒ කාරණා අහලා ඊළඟට ඇහුවා මොකද මේ මේ තරම් දෙයක් කරන්න හේතුව කියලා මම කවදාවත් නුඹ දැකලා නැහැ ඔබ දැකලා නැහැ ඇයි මෙහෙම මා කෙරෙහි තරහක් ඇති කරගත්තේ කියලා තොරා එතකොට මතක් කරලා දුන්නා රහවල් දවසේ මේ අර ශාලාවේ මම නිදා ගන්න අතරේ මෙන්න මෙහෙම වචනයක් කිව්වා මට ඒකට සදකෝපයක් ඇති වුණා කියලා. ඒ අවස්ථාවේ සිතානන් අර තොරාගෙන සමාව ඉල්ලුවා මට සමාවෙන්න මට එහෙම කියන එකක් කියන කියලා. සොරාට වඩාත් සංවේගය ඇති වුණා. ඊළඟට එතකොට සොරා කියනවා ස්වාමීනි මට සමාව දෙනවනම් අමුදරුවන් සහිතව මා දාසකමට ගන්නයි කියලා කිව්වා. එතකොට සිතානන් කියනවා අර සුළු වචනයක් කීමෙන් ඔබ මේ තරම් හානියක් කළා. දැන් ගෙදර නවත්ත ගත්තොත් මම කොහොමද කතා කරන්නේ ඔබ සමග කියලා. මට ඒ දාසකමේ අවශ්‍යතාවක් නැහැ. දැන් මම සමාව සමාව දුන්නා ඔබ නැගිටලා යන්න කියලා. එතකොට ඒ විදිහට අර මහා පුදුම විදිහට අර සොරාට පිටානන්ගෙන් සමාව ලැබුණා. පිටානන්ගෙන් සමාව ලැබුණාට මොකද තරුණයෙන් සමාව ලැබුණේ නැහැ. ඒක නිසා මරණින් මතු මේ බුදු පියාණන් වහන්සේ අපේ බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා ඒ සොරන් මරණයෙන් පස්සේ අවිකිනිරේ ඉපදිලා ඊටාම දීර්ඝ කාලයක් දැවෙමින් කැසෙමින් ඉඳලා දැන් මේ කර්මවල ඉතිරි කොටස වශයෙන් තමයි දැන් මේ අර විදියේ පිඹුරකගේ ස්වરૂපය ඇති ප්‍රේතයෙක් වෙලා උපදිලා මේ වගේ ගිනි දැල් වලින් තැවෙන්නේ කියලා එහෙමයි කාරණේ ප්‍රකාශ කරලා එන්න ඊළඟට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා ඔන්න ඔහොම තමයි ඒ මෝඩයින් මෝඩ මිනිස්සෙයින් අඥානයින් බාලයින් පාප කර්ම කරලා ඒ වායින් දැවෙන්න පටන් ගත්තා දැවෙන්න ඒ වායේ විපාක වශයෙන් අන්තිමට හරියට ලැබුගිනි වලින් දැවෙන්න වගේ දැවෙන්නවයි කියලා ප්‍රකාශ කරමින් අර අපි කලින් සඳහන් කළ ගාථාව වදාලා අතපාපානි කම්මානි කරං බාලෝ නිදුජ්ජති සේහි කම්මේ හිදුම්මේධෝ අග්ගිදද්ධෝව තප්පති ඒ බාලයා බාලයා කියලා කියන්නේ ධර්මයේ අර අපි කලින් කිව්වා වගේ කුඩා දරුවා කියන අර්ථයෙන් නෙවෙයි බාලයාගේ ස්වરૂපය දක්වලා තිබෙන්නේ දුක්චින්තිත චින්ති දුක්භාසිත භාති දුක්ගත කම්මකාරී කියලා චේතනාව බොහොම නරකයි ඒ වගේම වචනත් නරකයි ක්‍රියාවත් නරකයි අනිබඳු පුද්ගලයාටයි බාලයා කියලා කියන්නේ එතකොට එබඳු ඒ බාලයා පාප කර්ම කරමින් එහි විපාක පක්ෂය දන්නේ නැහැ. පාප කර්ම කරන බව දන්නවා. නමුත් ඒවායේ විපාක පක්ෂය ඒවා ඒ විපාක වල බැරෑරුම්කම දන්නේ නැහැ. එහෙම ඒ විදිහට පාප කර්ම කරමින් Tamangeම කර්ම වලින් ගින්නෙන් දැවුනා වගේ හැවීමටපත් වෙනවා කියන ඒ අදහස දක්වමින් මේ ගාථාව අදාලා ඒ කාලා බොහොම දෙනෙක්ගේ මාර්ගඵල බව අවබෝධ කළා කියලා ප්‍රකාශ වෙනවා. එතකොට මෙන්න මේ කථාන්තරය ආශ්‍රයෙන් අපිට මේ කථාන්තරයේ පැති දෙකක්ම තිබෙනවා. අපට ආදර්ශගත හැකි දේවල් හැටියට ගන්න කලගන්න. දැන් මේ කතාවේ අර සොරාගේ ක්‍රියාකලාපය ගැන හිතලා බලනකොට කෙනෙකුට පුදුම හිතෙනවා. ක්‍රෝධයෙන්, ද්වේෂයෙන් මේ තරම් දුර යන්න පුළුවන්ද කියලා. අර ඒ තරම්ම තරහගත යුතු වචනයක් නොවුණත් අර සාමාන්‍ය නරසිචානන් කියූ වචනේ අහලා අර තරම් ද්වේෂයක් ඇති කරගෙන ඊළාට මේ සොරා බැලුවේ ඒ ද්වේෂ ගින්න නිවා ගන්න ගිනි කිව්වා. ගින්නෙන් ගින්න නිවන්න උත්සාහ කරන්න වගේ ඒ පිටානන්ගේ කෙතට ගිනි කිව්වා, ගෙට ගිනි කිව්වා, බුදු පියාණන් වහන්සේගේ ඒ ගන්ධ කුටියටත් ගිනි කිව්වා. ඒ විදිහටයි ද්වේෂ නිවා ගන්න ලෝකයා උත්සාහ කරන්නේ. බුදුන් දර්ශන මේ කාලයේ දුමු තිබෙනවා. ද්වේෂ නිවා ගන්න, ගින්න නිවා ගන්න, ගින්න ගිනි තියෙනවා. ඉතින් ඒ විදිහට ඒ ගිනි කියලා අන්තිමට ඒ විපාකයත් ඒ වගේමයි. මේ බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තිබෙනවා බොහෝ විට කර්මවල විපාකය කර්මයේ ස්වરૂපේම තිබෙනවා. ඒක දැන් මේ කර්ම නියාමතාව කියන එක ලෝකයේ බලපවත්වන ධර්මතාවක්. ඒක බොහෝ විට බුදු පියාණන් වහන්සේ ඒකට නිදර්ශන වශයෙන් දක්වන්නේ බීජ නියාමය. යාදි සංවපතේ බීජං සාදි සංහරතේ ඵලං. කල්යාණකාරී කල්යාණං පාපකාරීච පාපකම් කියලා බුදු පියාණන් වහන්සේ වදාරලා තිබෙනවා. යම් ආකාරයකින් බීජයක් වපුරනවද ඒ ආකාරයෙන්මයි එහි ඵලය ලබාගන්නේ ඊළඟට ඒක අනුව කර්මය පිළිබඳව විග්‍රහ දක්වන්නේ කල්යාණකාරී කල්යාණං හොඳ කර්මයක් කරපු කෙනාට හොඳ විපාකයක් සතු විපාකයක් ලැබෙනවා පාපකාරීක පාපකම් පාප කර්මයක් කළොත් එහි නරක විපාක ලැබෙනවා හරියට දැන් අඹ ගෙඩියක් අඹ ඇටයක් එහෙම නැත්නම් මේ ආදී ඒ බීජයක් එහෙම පළ කරාම උත් බීජයක් එහෙම පළ කරාම එයින් මිහිරි ඵලයක් ලැබෙනවා කොහොඳ පරිවිල වැනි දේවල් වලින් ඒවයින් අමිහිරි ඵලයක් ලැබෙනවා. ওই විදිහට ධර්මතාවක් තිබෙනවා. එතකොට ඒ වගේම අර ගින්නෙන් දැවීම, ගින්න දුන්න අනිත් අයට Tamanටම ගින්න ලැබුණා. ওই විදිහට බරපතල විපාක මිදින්ට සිද්ධ වෙනවා. මේ විදිහේ නිදර්ශන කොතිකුත් ඔය ධර්මයේ තිබෙනවා. දැන් මේ විජුගුළු පර්වතයෙන් වසින අතරේ මුගලන් මහරහතන් වහන්සේ දුටු එක දර්ශනයක්. මේ වගේම දර්ශන ගණනාවක් මේ ධර්මයේ සඳහන් වෙනවා. සමහර විට ගින්නෙන් දැන් ඔන්න එක තැනක දක්වලා තිබෙනවා. මුගලන් මහරහතන් වහන්සේ ගිජුගුළු පව්යෙන් බහින අතරේ දුටුවා අහසින් යන වයට සැකිල්ලක්. ඇට සැකිල්ලක් පියාඹනවා. ඇට සැකිල්ලක් ස්වරූපය ඇති ප්‍රේතයෙක්. ඒ පියාඹන අතරේ උතුස්සන් කවුඩන් ගිජුලි හිණියන් අර ඇට සැකිල්ලේ ඉලයට අතරට අනිනවා. මේ ඇට සැකිල්ල පිලාප තියමින් පියාඹිනවා. මේකට හේතුව ඒකට බුදු පියාණන් වහන්සේ දැක්ුවේ ඒ ප්‍රේතයා. මේ රජගහ නුවරම මේ රජගහ නුවරම ගවඝාතකයෙක්. ගවයින් මැරුව පුද්ගලෙ ওই විදිහට තවත් දක්වනවා තවත් പ്രേත ශරීරයක් අහසින් යනවා ඒ ඒ ශරීරයේ තිබෙනවා හරියට කඩු වගේ තියුණු ලොම් ඒ පියාඹන අතරින්ම අර කඩු වෙනි තියුණු ලොම් උඩ පැන පැන ශරීරයටම වැටිලා ශරීරයේ සිසිල් කරනවා ඒ අතරේ අර പ്രേතයා විලාප කියනවා කෑ ගන්නවා ඔන්න ඒ විදිහ පුදුම අන්දමේ දර්ශන රාශියක් ඒ දක්වනවා പ്രേත ආත්ම පිළිබඳව. ඒ പ്രേත ලෝකයේ ඊටත් වඩා භයානකයි අර අවීක්‍යාදී නිරේ තියෙන දුක්. ඒවා කොයිතරම්ද කියතොත් බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන ඒවට දෙන්න උපමාවක් නැත කියලා. බුදු නුවකින්වත් ප්‍රකාශ කරන්න බැරි තරම් මහා භයානක දුක් සාගරයක් නිරේ කියලා කියන්නේ. ඊළඟට නිරය പ്രേත ලෝකේ ඊළාට තිරිසන් ලෝකේ අපට පෙන්න තිරිසන් ලෝකේ ඒක පිළිබඳව බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා ඒවා කියලා නිම කරන්න බෑ තිරිසන් ලෝකයේ තිබෙන දුක් ඊළඟට ඒ පමණක් නෙවෙයි මේ මනුෂ්‍ය ලෝකයට ඇවිල්ලත් ඒ කර්ම විපාක විඳිනවා. නමුත් කාරණේ දන්නේ නැහැ. මේ අතීතයේ කර කර්ම බව ඒවා නොදැන තව තවත් පාප කර්ම කරන ওই තරම් භයානක තත්වයක් තිබෙන්නේ ලෝකයේ මේ කර්මය පිළිබඳව. එතකොට මේ කර්ම විපාක ගැන කල්පනා කරලා බලනකොට මෙන්න මේ අපේ ජීවිත සැඩගස්වා ගැනීමට මෙන්න මේවායින් ආදර්ශ ගන්න ඕන මේ බඳු ප්‍රවෘත්ති වලින් සාමාන්‍ය කතා හැටියට පමණක් නෙවෙයි බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ තිබෙනවා මේ කර්මය කියන ධර්මතාවයේ එහෙම ආකාරයෙන්ම අනිකුත් ශාස්ත්‍රවරුන්ට යම් යම් ප්‍රමාණයට පෙනුණා. ඒ කාලේ හිටපු. නමුත් බුදු පියාණන් වහන්සේට ඒ පිළිබඳව ඉතාමත් ගැඹුරින් වැටුණා. කර්මයක්, කර්ම විපාකයක් වෙන එකක් තබා කර්මය බලපවත්වන මේ සංසාරයෙන් මිදෙන මාර්ගය පවා බුදු පියාණන් වහන්සේ දක්වා වදාලා. බුදු පියාණන් වහන්සේ එක් භාවනා කර්මස්ථානයක් හැටියට දක්වලා තිබෙනවා. එක්තරා පාඨයක් සම්මස්සතෝ මේ කම්මදායාදෝ කම්ම යෝනි කම්ම බංසු කම්ම පටිසරණෝ යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ භවිස්සාමි කියලා බුදු පියාණන් වහන්සේ එක්තරා භාවනා කර්මස්ථානයක් හිතට ඉදිරිපත් කළ තිබෙනවා මේ කර්මය පිළිබඳ ධර්මතාව නිතර මෙනෙහි කරන්නේ කියලා. අබින්නම් පත්‍ය වෙක්කිතබ්බං නිතර ප්‍රත්‍යවේක්ෂා කරන් නිතර මෙනෙහි කරන්නේ කියලා. ඒක භාවනා කර්මස්ථානයක් හැටියට. එහි අදාස කර්මය මා සතුව සිටින්නෙක් මේ. කර්මය මගේ දෙයක්. කම්මසකෝ මේ කම්ම දායාදෝ කර්මය මගේ දායාදයයි. කර්මය මගේ උත්පත්ති ස්ථානයයි. කර්මය මගේ බන්ධුවරයයි. කර්මය මගේ පිළිසරණයි. මට පිහිට වශයෙන් සිටින්නේ කර්මයයි. හොඳ හෝ නරක හෝ යම් කර්මයක් කරන්ද එහි දායාද කරුවෙක් වෙමි. මේක කිව්වහම කෙනෙකුට හිතන්න පුළුවන් මේ කර්මයේ දායාදේ කියලා කියනකොට කර්මය මගේ කියලා කියනකොට මට ඕන හැටියට කරන්න පුළුවන් කියලා. නමුත් මේ තුලම තියෙන මහා භයානක සංවේගජනක කාරණයක්. මොකද මේ Tamanට ඕන හැටියට ක්‍රියා කිරීම නෙවෙයි මෙතන කියන්නේ. කර්මයේ තියෙන පැති දෙකක් හොඳයි නරකයි කියලා. මේ හොඳ පැත්තට වැඩිය සංසාරයේ සත්‍යය පෙළඹෙන්නේ අවිද්‍යාව නිසා, තෘෂ්ණාව නිසා නරක පැත්තට. ඒක නිසා මහා භයානක භයානක වගකීමක්, බලගත් වගකීමක් මේ කර්මය පිළිබඳව තිබෙන්නේ. කර්මය මගේ කියලා කියන්නේ, කර්මය මගේ දායාදී කියලා කියන්නේ, කර්මය මගේ බන්ධුවරයයි කියලා කියන්නේ. මේකේ අර නරක පැත්තයි අපි වැඩියෙන් හිතන්න තියෙන්නේ. කොයිතරම් සැප විපාක මේවායින් පින් කරලා ලබා ගන්න පුළුවන් වුණත් ඊට වඩා භයානක අන්දමේ සත්‍යය පාපයට නැඹුරු වෙන නිසා සංසාරයේ වැඩිපුර රැස් වෙන්නේ පාප කර්මයි. ওই විදිහේ தත්ත්වයක් තියෙන නිසා තමයි බුදු පියාණන් වහන්සේ මේ කර්මය පිළිබඳව මේ විදිහට නිතර මෙනෙහි කිරීම තුලින් කෙනෙකුට මුළු මහත් සංසාරය ගැන කලකිරීම පවා ඇති කරගන්න පුළුවන් කියලා කියන්නේ. මේක මහා භයානක වගකීමක්. කර්මය මගේ කියලා කියන්නේ මේ මට ඕන හැටියට කරන්න බෑ. අර ධර්මතාවට යටයි. ලෝකේ බලපවත්වන ධර්මතාවට යටයි. ඊළඟට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මේ කර්මය පිළිබඳව වඩා ගැඹුරින් චේතනාහම් භික්කවේ කම්මං වදාමි. චේතයිත්වා කම්මං කරෝති. කායේන වාචාය මනසා කියලා. මේ කර්මය කියන එක හඳුනගන්නේ කොහොමද? මේ කර්මය යමෙක් කර්මයකට හසුවන්නේ කොහොමද කියන එක කෙනෙකුට ප්‍රශ්නයක් වන්න පුළුවන්. කර්මය කියලා සාමාන්‍යයෙන් යොදන ක්‍රියාවට. නිකම්ම කෙරෙන වැඩවලටත් කර්මය කියලා සමහරුන් කියනවා. නමුත් මේ බුද්ධ ශාසනයේ කර්මය කියලා වචනේ යොදලා තිබෙන්නේ අන්න චේතනාව. චේතනාවටම මම කර්මයයි කියන්නේ බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. කෙනෙක් කර්මයට අසු වෙන්නේ මේ චේතනාව අනුවයි. චේතනාවන් පිට්ඨ වේකම්මං වදාමි. හණේ මම චේතනාවටම කර්මයයි කියන්නේ. මොකද ඒකට හේතුව චේතීත්වා කම්මං කරෝති ආයන වාචාය මනසා. චේතනාවක් ඇති කරගෙන තමයි කෙනෙක් අයින් වචනෙන් සිටින් මේ කර්ම සිදු කරන්නේ. කර්ම රැස් කරන්නේ. එහෙම නැතුව මේ සිදුවන ක්‍රියාවලට වගකීමක් නැහැ. මේ වගකීමක් Taman වගකීම ගැනීම නිසා මෙතන තිබෙන්නේ මහා පුදුම විදිය තත්ත්වයක්. Taman කර්මයට වගකීම ගන්නවා. කොහොමද වගකීමට ගන්නෙ? අර අවිද්‍යාවෙන් මමයි මාගේ කියන හැඟීම උඩ. ඒක නිසා තමයි මේ ධර්මයේ ගැඹුරින් සලකලා බලනකොට අවිද්‍යාව නිසායි මේ හැම එකක්ම කරන්නේ. අවිද්‍යාව කියලා කියන්නේ මමයේ මාගේ කියන එක. මමත්වය, ආත්මාර්ථකාමීත්වය, මමයේ මාගේ මා එක්ක තරහ නිසා මම මරනවා. මට කන්න ඕන නිසා මම සතුන් මරනවා. මට වස්තු නැති නිසා මම අනිත් එක්කෙනාගේ වහරකම් කර ගන්නවා. අන්න ඒ විදිහට මට විනෝදෙට අනිත් දේවල් කරනවා. ওই විදිහට මමත්වයේ මුල් කරගෙන සත්‍යය මේ පාප කර්ම වලට පෙළඹෙනවා. ඒක නිසා මේ අවිද්‍යාව නිසා තමයි අර සංස්කාර කියලා කියන්නේ. මේ අවිද්‍යාව නිසා සංස්කාර ඇස් වෙනවා. මේ සංස්කාරවලම කොටසක් තමයි කර්මය කියලා කියන්නේ. ගැඹුරින් කල්පනා කරලා බලනකොට පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, ආනිඤ්ඤාභි සංඛාර කියලා මේ අසංස්කාර කියලා කියන්නේ මේ කර්මයම කර්මයමයි. ගැඹුරින් කල්පනා කරලා බලනකොට කර්මයම ඊටාත්ම සියුම් අංශයක්. ඒ විදිහට මේ අවිද්‍යාව නිසායි රැස් වෙන්නේ කර්මයන්. ඒ විදිහට ඒ තමන් ඒකට වග කියන නිසා කර්මයට වග කියනවා නම් එහි විපාකයටත් වග කියන්න ඕන. ඒක නිසා තමයි තමන් අකමැති වුණා. ඒවා ඒ පාප කර්මවල භයානක විපාක Tamanට ලබා ගන්නට සිද්ධ වෙනවා. ඒ විපාක ගැන දැනගෙන එතකොට ඒ ඒබඳු ඒ පාප කර්ම වලින් වැළකී සිටීමයි නුවණැති පුද්ගලයා විසින් කළ යුත්තේ. බාලයා කියලා අඥාන පුද්ගලයාට යොදනවා, පඬිත්යා කියලා ඥානවන්ත පුද්ගලයාට ධර්මයේ යොදනවා. පඬිත පුද්ගලයා ඒ බුදු පියාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරගෙන සම්‍යක් දෘෂ්ටිය ඇති කරගෙන හොඳ නරක වටහාගෙන කෝපින් වටහාගෙන කුසල ලකුසල් වටහාගෙන ඒ අනුව ජීවත් වෙන්න උත්සාහ කරනවා. එහෙම නැති සාමාන්‍ය පඬිතයා බුද්ධිවාදයට යට වෙලා මේක වෙන්න පුළුවන් කියලා සැක කරමින් සමහර විට Tamanගේ දිනදා ඒ අවශ්‍යතාවන් පිරිමහා ගන්න පාප කර්ම වලට යොමු වෙනවා. ඒ බඳු පුද්ගලයාට ධර්මයේ දෙන්නේ පාළයයි කියලා, මෝඩයයි කියලා, අඥාන පුද්ගලයයි කියලා. අන්න ඒක නිසා මේ බුදු පියාණන් වහන්සේ ඊළඟට දක්වනවා මේ කෙනෙකුට මේ කර්මය තව තවත් තවදුරටත් තෝර බේර ගන්න උපකාර වශයෙන් මේ කර්මයට තිබෙනවා හේතු. හේතු නිදාන කියලා කියනවා. මේ කර්මයට පාප කර්ම වලට හේතු වශයෙන් තියෙන්නේ ලෝභයයි, ద్వේෂයයි, මෝහයයි. මේවා අමුතුවෙන් අඳුනලා දෙන්න ඕනේ නැහැ මිනිස්සෙට සංසාර සත්වෙයින්ට. සංසාරගත සත්වෙයින් තමන්ගේ సంతානය දිහා හැරිලා බලනකොට, තමන්ගේ චිත්ත సంతානය දිහා හැරිලා බලනකොට පහසුවෙන් හඳුනා ගන්න පුළුවන්. ත්‍රිකෝණයක් වගේ තියෙන කෙලෙස් ධර්ම තුනක් තමයි මේක. ලෝභයයි, ద్వේෂයයි, මෝහයයි. මෝහය කියලා කියන්නේ අර අපි කලින් කිව්වා වගේ අවිද්‍යාව. අර මමයේ මාගේ කියන හැඟීම. අනිත් කෙනාට හෙන ගහලා ගියත් මම ජීවත් වෙන්න ඕනේ. ආත්මාර්ථකාමීත්වය, මමත්වය. අන්න ඒ විදිහේ මමයේ මාගේ කියන පදබල හැඟීම මේ මෝහය. ඒක නිසාම තමයි මා කැමති දෙයට ඒවා පිළිබඳව ලෝභය. මට විරුද්ධ එහෙම නැත්නම් මට අකමැති දෙයට ඒවට ද්වේෂය. ඊයේ නුවණින් කල්පනා කළ බලන ලෝභයයි ද්වේෂයයි මෝහයයි නිසා තමයි ලෝකයේ ඇති තාත් පාප කර්ම සිද්ධ වෙන්නේ. ඒ අතරතුර තව නොයෙකුත් ඒ ක්ලේශ ධර්ම එකතු කරගන්න පුළුවන්. නමුත් මූලික වශයෙන් ලෝභය, ද්වේෂය, මෝහය. ඊළඟට දක්වනවා කුසල් නැතිද? ඒවා අරවා අකුසල්. එතකොට කුසල් පක්ෂයට ගන්න පුළුවන්. මොනවද? අලෝභ, අදෝස, අමෝහ කියලා දක්වලා තිබෙනවා. ඒ අලෝභ, අදෝස, අමෝහ කියලා කියන්නේ ලෝභයෙන් ඉවත් වෙලා. මොහොතකට හරි ඒක මොහොතකට හරි ලෝභයෙන් සිත මුදාගත්තා නම් ඒ බඳු අවස්ථාව කුසලයක්. ඒක කුසල සිතක්. මොහොතකට හරි ද්වේෂයෙන් සිත ඉවත් කරගත්තා නම් දැන් අර සිතානන්ගේ ක්‍රියාකලාපෙන් අපිට පේනවා එතන ඒ සිතානන් තුල අදෝෂ ඒ කුසල මූල් තිබුණා. අර සොරා තුල අකුසල් මූල්. ඉන්න විදිහට අපිට හිතා ගන්න පුළුවන්. මෝහය මම මාගේ කියන හැඟීමෙන් මොහොතකට හරි ඉවත් වෙලා යම් සිතිවිල්ලක් සිතුවනම් යම් වචනයක් ප්‍රකාශ කළා නම් යම් ක්‍රියාවක් කළා නම් ඒවා ඒ කුසල් පක්ෂයට යන්නේ. කොයි විදිහට කල්පනා කළ බලනකොට බුදු පියාණන් වහන්සේ මේ කර්මය පිළිබඳව ගැඹුරින් අපට විග්‍රහ කරලා ඉදිරිපත් කරලා දීලා තිබෙනවා. එහි විපාක පක්ෂයත් ඊළඟට මේක හඳුනා ගන්න ආකාරයත් ඊළඟට මේවා පිළිබඳව ක්‍රියාත්මක වීමට තවත් උපකාරවන විශේෂ කාරණා කීපයක් බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙනවා. ශීලය කියලා කියන්නේ මොකක්ද? ඒක ගැන හොඳට නුවණින් කල්පනා කරලා බලනකොට මේ ශික්ෂාපද දැන් විශේෂයෙන්ම ධර්මයේ තිබෙන මූලිකම ශික්ෂාපද පහ තමයි පංචශීලය. මේ පංචශීලය කියන එක හරියට දැන් ඔන්න පාරක යනකොට මේ පිළිතුරු දකින්න ලැබෙන සමහර විට මාර්ග සංඥා සමහර තැන්වල දෙමින් පදවන්න කියලා කියනවා. වංගු සහිතයි, කල්ලන් සහිතයි. ওই විදිහට යම්කිසි හැඟීමක් කරනවා අර දියදුරාට. මේ රියදුරාට මේ හැඟවීම නැත්නම් මොකද කරන්නේ අර ඒ වාහනේට යන්න පුළුවන් වේගෙන් ගිහිල්ලා මහා භයානක ප්‍රපාතවලට වැටෙනවා. අන්න ඒ වගේ තමයි මේ සංසාර ගමනේ මේ සංසාර ගමන යන සත්‍යයට මාර්ග සංඥා මාර්ග සංඥා හැටියට තමයි බුදු පියාණන් වහන්සේ මේ පංචශීල ඉදිරිපත් කළ තිබෙන්නේ. මොකද මේ අර කාම කර්ම අතරින් ඉතිකාවත් බරපතල කර්ම පහක් හැටියට දක්වලා තිබෙනවා සංසාරයේ බණානක විපාක ගෙන දෙන දේවල් තමයි ඔය පංචශීලයට අඩංගු වෙන්නේ. ඒ සතුන් මැරීම, හොරකම් කිරීම, කාම මිත්‍යාචාරය, ඊළඟට සුරාමේරය යම මත්පැන් පානය මේවා තුලින් සංසාරයේ බලවත් පීඩණයට දැවීමට තැවීමටපත් වෙනවා ඒක නිසා මේ සංසාර ගමන යන හැම සත්වයින්ට බුදු පියාණන් වහන්සේ මේ පළමුවෙන්ම මේ පංචශීලයේ මතක් කරලා දෙනවා. දැන් අර ඒ වාහනයක් එලවගෙන ගියොත් මේ මාර්ග සංඥා ගැන නොකලා මොකද වෙන්නේ? ඉස්සෙල්ලම ඒ වාහනය පාරෙන් පිටතට පනිනවා. ඊළාට කාණුව පල්ලෙන් ගිහිල්ලා ප්‍රපාතයට වැටිලා සුණු විසුණු වෙනවා. අන්න ඒ විදිහට ඒ తත්වයේ හංගවන පද සමූහයක් තමයි නිරිය පිළිබඳවත් මේ ධර්මයේ සඳහන් වෙන්නේ. අපායන් දුක්ගතින් මිනිපාතන් නිරයන් කියන පද හතරක් දක්වනවා ධර්මයේ. අපාය කියලා කියන්නේ නියම මාර්ගයේ නියතට පැනීම. දුක්ගති කියලා කියන්නේ අර කාණුපල්ලේ යාම වගේ වැරදි මාර්ගයේ යාම. විනිපාත කියලා කියන්නේ ප්‍රපාතයකින් ඇදී වැටීම. විරය කියලා කියන්නේ පොඩිපට්ටම් වෙලා ගන්න දෙයක් නැති තත්ත්වයකටපත් වීම. අන්නේ බඳු තත්ත්වයකටපත් වෙනවා අර පාප කර්ම නිසා. පංච ශීලය යම් කෙනෙක් රකින්නේ නැත්නම් මේ ශීලය කියලා කියන්නේ මේ ශික්ෂාපද. මේ ශික්ෂාපද සමාම සමාදන් වෙලා රකින්නේ මොකටද? එයින් කරන්නේ මේ දිනපතා මේක සිහිපත් කිරීම තුලින් මේ පුද්ගලයා කරන්නේ තමන්ගේ සිතට යම්කිසි අවවාදයක් දෙනවා. අද දවසේ මේ මේ මේ පංචශීලයේ තුල හැසිරෙන්න ඕන. හරියට අර වාහන රියදුනා මාර්ග සංඥාව දැක්ක හැටිය ඒ වේගෙන් දුවනවා නම් වාහනේ එක ටිකක් අඩු කරනවා වේගය අඩු කරනවා වංගුසයිතන අන්නේ විදිහට තමන්ගේ ජීවන රටාව සකස් කර ගැනීමට උපකාර වන ආධාර වන කාරණා හැටියට මේ පංචශීලයේ දක්වලා තිබෙන්නේ සාමාන්‍යයෙන් කෙනෙක් මේක මහා කරදරයක් හැටියට හිතනවා එහෙම හිතන අය හැබැයි පාරේදී අර තියෙන මාර්ග සංඥා ගැන නම් ඒව කිසි දෙයක් කියන්නේ නැහැ. ඒව නැත්නම් පමණක් රජයට දොස් කියනවා. මෙතෙන්ට දාන්න තිබුණා මේ පල්ලමක් තියෙනවා, වංගු තියෙනවායි කියලා මාර්ග සංඥාව. නමුත් මේ සංසාර ගමනේදී කිසි දෙයක් කල්පනා කරන්න නැතුව බුදුරජාණන් වහන්සේලාට, පෙරහතුන් වහන්සේලාට, සංඝයා වහන්සේලාට දොස් කියනවා අපිට මේව රකින්නේ කියනවායි කියලා. ඒවායින් දැවෙන්න පටන් ගත්තාම තෙවෙන්න පටන් ගත්තාම ඊළඟට ඒවා පිළිබඳව ඊළඟට මේ අවස්ථාවේදී තමයි යන්න තේරෙන්නේ තමන් කළ මෝඩකම. ඒක නිසා තමයි පාළේ ආඥාන පුද්ගලයා කියලා කියලා කියන්නේ. ඒ විදිහට ගැඹුරින් කල්පනා කරලා බලන්න ඕන තමන්ට මේ ලැබෙන සාධක ආශ්‍රය. ඒ පංචශීලයේ වගේම ඊළඟට ඊටම අදාළ දේවල් තමයි ওই දස අකුසල් වලටම අයිති. දැන් මේ ආදිවස්තුක ශීලයේදී විශේෂයෙන් සඳහන් වුණා වචනය පිළිබඳව කාරණා. මේ වචනය පිළිබඳවත් මේ සාමාන්‍ය බොරුවක් අපි මේ සුදු දෙයක් හැටියට සැලකන්නේ කේලාම් කීමක් ඒ විදිහේ දේවල් සුළු දේවල් හැටියට සැලකන්නේ. නමුත් ඒවයි බරපතල විපාක තිබෙනවා. ඒ නිසා තමයි අර බොරු කීම, කේලාම් කීම, පරුස වචන කීම, අනිෂ්ඵල වචන දෙවීම මේවායින් වැළකින්නට ඒ බුදු පියාණන් වහන්සේ මේ විදිහට ශික්ෂාපද පනවල තිබෙන්නේ. මේවා නිසා තමන්ට මේ ලැබිච්ච කතා කිරීමේ දායාදය, දුර්ලභ දායාදය මේක පිරිහෙලා ගන්නවා. ඒ වගේම තමයි මිත්‍යා ආජීවය කියලා කියන්නේ වැරදි ජීවිතාක්‍රම මේ කාලේ කරලියට ඇවිල්ලා තිබෙන මෙබඳු දේවල් ආර්ථිකය ඔස්සේ විධාර්මික අමතක කරන විදිහක් නිසා නමුත් ඒ බඳු මේ මිත්‍ය ආජීවයෙන් විපතටපත් වෙලා දැන් අර ගව 17කේ ගැන කිව්වා. ඒ බඳු මේ තව නොයෙකුත් ඒ බුද්ධ කාලයේ පමණක් නෙවෙයි බඳු මේ പ്രേතපත් වෙමින් සිටින්නේ. මේ කාලේ බොහෝ දුරට ඒ අභිඥාලාභීන් හිට නිසා ඒ බඳු කාරණා ප්‍රකාශ කරන්න කෙනෙක් නැහැ. හිටියත් දැන් බුදුරජාණන් වහන්සේ පවා මුගලන් මහරහතන් වහන්සේ සාක්ෂි ලැබෙනකන් අර කාරණා ප්‍රකාශ කළේ නැහැ. මොකද ප්‍රකාශන කළේ නැත්තේ බුදුරජාණන් වහන්සේ මේ බොරු කියනවා අපි රවට්ටන්න මේ පොඩිතර රවට්ටන්න වගේ මේ කතන්දර හදලා කියනවා කියලා ඒ විදිහට ප්‍රකාශ කළා ඒ අය අපාගාමී වේ කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළේ නැත්තේ බුදුන් මහරහතන් වහන්සේ ඒ කාරණයට සාක්ෂි ස්ථානයේ සිටින වෙලාවෙ ඉඳන් ඒවත් ප්‍රකාශ කළේ නැහැ දැන් මේ කාලෙත් ඒ වගේ තමයි. මේ කාලෙත් මේ කලාතුරකින් කෙනෙකුට මේව දැක්කත් ඒව කිව්වත් විශ්වාස කරන්නේ නැහැ. නමුත් මේවා විශ්වාස නොකරන මිනිස්සුයි. මේ මේ දහම් පොතේ තිබෙන දේවල් මේවා මේ පරණ දේව කතන්තරී කියලා අහගෙන යන අය මේවා යම් කිසි ආකාරයකින් පටහිර විද්‍යාඥයින් මේවා පිළිබඳව යමක් ප්‍රකාශ කළොත් ඒවා නම් කිසිම කෙනෙක් පිළිගන්න සූදානම් සිටිනවා. ඔබඳු අයට තවශයෙන් උත්වදනයට අමුතුවෙන් මුක්තු ගැසීමක් අවශ්‍ය නැත. මේ කාලේ නම් බටහිර විද්‍යාඥයින්ට පවා ඇස්තරලා තිබෙනවා මේ කර්මය පිළිබඳව. ඒබඳු කාරණා නිතරම මේ පින්නතුන්ට අසන්ට ලැබෙනවා ඇති. ඇතම් නොයෙකුත් ක්‍රමවලින් ඇතම් අයට ජාති ස්මරණ ඥාන කියලා එකක් ඇති වෙන කුඩා අවධියේදී පුනරුත්පත්ති කතාන්තර කියලා ඔය ලෝකයේ ප්‍රසිද්ධ වෙලා යන්නේ බඳු දේවල්. මොකද කුඩා අවධියේදී සමහර කුඩා දරුවන්ට මතක් වෙන අතීත ජීවිත බොහෝ විට පසුගිය ජීවිතයේ ඒ හිටපු ආකාරය, මරණු ආකාරය එපමණක් නෙවෙයි. ඒ කළ කර්ම ඒවා පිළිබඳව වහපුදුම තොරතුරු. ඒ වගේම තමත් වශීකරණයේ වශයෙන් වශීකරණයේ මගින් කෙනෙක් වශීකරණයෙන් පිටට යවලා ඒ අයගේ අතීත මතකයන් මතු කරලා ඒ අය අතීතයේ සිටි දැන් ඒවා කළ කළ කිහි දෑන ඒවා මතු කරගන්න ක්‍රම බටහිර සොයාගෙන තිබෙනවා. මේවා සමහර විට පුංචි දරුවන්ගේ වැඩ වගේ අර බුදු පියාණන් වහන්සේලා මුගලන් මහරහතන් වහන්සේලා ගැන සැලකලා බලනකොට නමුත් මේ බඳු දේවල් පවා මේ කාලේ කෙනෙකුට විශ්වසනීයත්වයේ මේවායේ විශ්වාස කරන්න පුළුවන් බව හිතා ගන්න හොඳ සාධක. ඒ වගේම මීට 60 වසරයකට පමණ උඩදී ඒ ඇමරිකාවේ ඇමරිකාව කියලා කියනකොට ඔය කාලේ බුද්ධ ධර්මය ගැන මොකක් කර්මය කර්මයේ ධර්මතාව ගැනවත් මොකක්වත් දන්නේ නැති තරම් ඒ තරම් අන්ධකාර යුගයක්. නමුත් එබඳු මේ රටක කතෝලික මහත්මයෙක් සිටියා 1800 කියලා. ඒ මහත්මයා ඒ එදිනදා ජීවිතයේ කර්මය කියලා වචනේ අහලවත් නැහැ. නමුත් Tamanටම පුළුවන් වුණා වශීකරණයෙන් වශයෙන් ඉඳලා වැටුණාට පස්සේ Tamanගේ අතීත ජීවිතත් ඒ වාට හේතු වුණු කර්ම Taman ළඟට එන රෝගීන්ගේ ඒ රෝගවලට හේතු වුණු කර්ම පවා කීමට ඒ ශක්තියක් ඒ ඒ මහතාට ඇති වුණා. ඒ මහත්මයා ඒ තමන් ළඟට එන රෝගීන් පිළිබඳව ප්‍රකාශ කළ රෝග විස්තර තාමත් වෙනම පුස්තකාලයක තැන්පත් කළා මහාචාර්යවරුන් පවා ඒවා පිළිබඳව නෛතික විදියේ පරිශන පවත්වමින් ග්‍රන්ථ ලියනවා. ඒවායින් එකක් දෙකක් වශයෙන් සඳහන් කරනවා නම් එක මිනිසෙක් ආවා එක්තරා අන්ධ වීමට ආසන්න විදියේ ඇස් රෝගයකින්. ඒ අවස්ථාවේදී අග්ගාකේසි මහත්මයා ප්‍රකාශ කළා ඒකට හේතුව බෙහෙත් වලින් තව නොයෙකුත් ඒ සමාජ සුබ සාධක කටයුතු පින් කටයුතු වගේ දේවල් වලින් බොහෝ දුරට ලෙඩ සුව කළත් ඉතිහාස සුව කරන්න බැරිය. මොකද ඒකට හේතුව ඊට වර්ෂ දහස් ගණනකට ලක්ෂ ගණනකට උඩදී එක්තරා නොදිනු ගෝත්‍රයක ඔබ ඉපදිලා ඔබට තිබුණු රක්ෂාව මොකද්ද? ඒ ඒ ගෝත්‍රිකයින් විසින් යටත් කරගන්න ඒ සතුරන්ගේ ඇස් අන්ධ කිරීමයි. ඒ ඇස් අන්ධ කිරීමේ රාජකාරිය ගුණවලින් ඉති කර නිසා ඔබට ඊට එහාට නම් ඇස් හොඳ කරන්න බැරිය මේ අන්ධුන ස්වභාවයෙන් මේ මුදා ගන්න බැරිය කියලා එයා 1907 ප්‍රකාශ කළා. අන්න ඒ වගේ අපිට හිතා ගන්න පුළුවන් මේ කර්ම විපාක කියන ඒවා ඒ පිට කාලේ පමණක් නෙවෙයි මේ කාලේ පවා. ඒවා ලෝකයේ පවතින කවදත් ඒවා පෙනෙන අය. ඒවා ගැන ඒවා සාහිත්‍යකෝ විදිහට කරන්න පුළුවන් අය හිතයි. අන්නේ බඳු තත්ත්වයක් තිබෙන්නේ. ඒක නිසා ඊළඟට මේ කල්පනා කරන්න ඕනේ මේ කර්මයෙන් මිදෙන්නේ කොහොමද අපි? මේ විදිහට මේ අකුසල කර්ම වලින් ඉවත් වෙලා පාප කර්ම වලින් ඉවත් වෙලා හැකි තාක් දුරට ධර්ම මාර්ගයේ යාමට දැන් බොහෝ විට මේ පාප කර්ම වලට කෙනෙක් යොමු වෙන්නේ මේ අර චේතනාව කියන එක කොහොම ශීක්‍රයෙන් ක්‍රියාත්මක වෙන්නේ චිත්ත සංකාණය දැන් හැම කෙනෙකුටම පුළුවන් තමන්ගේ චේතනාව පිරිසිදු අපිරිසිදු කියන එක හිතාගන්න හොඳට නරකද කියන එක කෙනෙකුට චේතනාවක් ඇති වුණා ඒක හොඳ එකක්ද නරක එකක්ද කියලා ඒ නරක එකක් වුණත් සමහර කෙනෙක් ඒ නරක චේතනාව නරක බව දැන දැනත් ඒකටම තවදුරටත් උරුකුල් දෙමින් ඒකටම අනුව ක්‍රියා කරනවා වචන පාවිච්චි කරනවා. ඉබඳු පෙරමීමට හේතුව මොකද? සිතේ දියුණුව නැතිවමයි. අන්න ඒක නිසා තමයි බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ ශීලයෙන් පමණක් නවතින්නේ නැතිව අර මාර්ග සංඥා ටික දීමෙන් පමණක් නවතින්නේ නැතිව බුදු පියාණන් වහන්සේ ඊළඟට දක්වනවා ඊට වඩා ප්‍රමාණිකූල වූ ඊට වඩා ඊට වඩා ආනිසංස සම්පන්න වූ විශිෂ්ට වූ මාර්ගයක් දක්වනවා මේ සංසාරයේ මේ භයානක දුක් ස්වභාවයෙන් මිදෙන්න. මේ කර්ම නියාමතාවයෙන් කර්ම විපාක වලින් උඩිපිටින්ම කර්මයෙන් මිදෙන්න පුළුවන් ශක්තියක් බුදු පියාණන් වහන්සේ හතු කළ දෙන සත්වෙයිට ඒකට උපකාර වෙන්නේ සමාධියයි ප්‍රඥාවයි. සමාධිය වශයෙන් සීලයෙන් සිත සකස් කරගෙන ඊළඟට සමාධිය වශයෙන් සිත තන්පත් කරගන්නවා. සිතේ කාමනක පවත්වා ගන්න පුළුවන් ශක්තියක් ඇති කරගන්නවා. එබඳු මුක්කලයට පුළුවන් අන්න අර කලින් කියාපු තැනට වඩා අර චේතනාව නරක පැත්තට යනකොට වහාම ඒක නවත්ත ගන්න පුළුවන් ශක්තියක් එනවා සමාධිය නිසා. ඊටත් වඩා ගැඹුරින් මේ කර්ම වේග වලින් මිදෙන්න පුළුවන් ශක්තිය ඇති වෙන්නේ ප්‍රඥාවෙන්. ප්‍රත්‍යක්ෂ වශයෙන්ම ලෝකයේ යථා ස්වභාවය අවබෝධ කරගෙන මම මාගේ කියලා ගන්න දෙයක් නැහැ. එතන තියෙන්නේ අනාත්ම තත්වයක්. මේ සංසාරයේ මුළු මහත් පැවැත්ම දුක. මේකට හේතුව තෘෂ්ණාවයි මේ තෘෂ්ණාව නැති කළ තැන නිවනයි මේකට උපකාර වන මාර්ගය ආරෂ්ඨාංගික මාර්ගයයි කියන මේ චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධයයි ඒක තමයි ප්‍රඥාව කියලා කියන්නේ අන්නේ ප්‍රඥාව නම් කෙනෙක් ඇති කරගත්තා නම් ඒ ලෝකෝත්තර වශයෙන් ඉබඳු පුද්ගලයා ඒ පළමුවෙන් තත්යෙන් සෝවාන් තත්යෙන් ඒ තනත්තායේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ඒ තනත්තාගේ චේතනාව පිළිබඳව විශේෂ වෙනසක් සිදු වෙනවා ඒ වෙනස කොයිතරම්ද කියතොත් ඒ තනත්තාගෙන් ගෙරෙන්නේ නැහැ අපායගාමී අකුසල්. දැන් සාමාන්‍යයෙන් කෙනෙකුට ඒ එක සුළු මොහොතක ඇති වෙන බරපතල පාපී සිතිවිල්ලක් නිසා අපායට යන්න උනත් පුළුවන්. ඒ තරම් භයානක විදියයි මේ සිිතේ ප්‍රවෘත්තිය. මේ සිිත කොයිතරම් වේගෙන් ශීඝ්‍රයෙන් ගමන් කරනවද කියනොත් ලෝකයේ කිසිම වාහනයක කිසිම යන්ත්‍රයකට සමාන කරන්න බැරි තරම් වේගයෙන් මේ සිිත ක්‍රියා කරනවා. ඒබඳු මේ වේගයෙන් ක්‍රියා කරන සිිත එක මොහොතකට නරක පැත්තට යොමු වුණොත් බුදු කෙනෙක් පිළිබඳව රහතන් වහන්සේ කෙනෙක් පිළිබඳව ආර්යයන් වහන්සේ කෙනෙක් පිළිබඳව යම්කිසි වැරදි සිතිවිල්ලක් වැරදි වචනයක් වැරදි ක්‍රියාවක් කරනොත් ඒක ඇති කල්ප ගණනක් නිවේ පැසෙන්න හරියට අර තාමත්ම වේගයෙන් යන වාහනයක් දැකලා බොහොම දෙනෙක් බොහොම සතුටු වෙනවා නමුත් ඒකේ නියදුරාට තියෙන්නේ මහා විශාල වගකීමක් ඒ වාහනේ ඕන හැටියට මෙව නවත්ත ගන්න පුළුවන් ඒ යන්ත්‍ර සූත්‍ර හරියට නැත්නම් වෙන නොයෙකුත් අඩුපාඩුකම් තියෙනවා නම් වේගයෙන් යන අතරේ මහා භයානක තත්ත්වයකටපත් වෙනවා. අන්න ඒ වගේ මේ සිත පිළිබඳව බුදු පියාණන් වහන්සේ දක්වනවා. වරහි දගාමි ස්වභාවය නිසා සමහර විට නරකට යමුනොත් එහි බරපතල විපාක නිවිත සිද්ධ වෙන බව. නමුත් අර සුවාන් පුද්ගලයා සිත නතර කරගත්ත තරමක් දිගට ඒ සිත නතර කරගත්ත ශක්තිය නිසා තමයි අර සත්‍ය සත්‍ය අවබෝධය ප්‍රඥාව නිසා සෝවාන් පුද්ගලයා මුළුමහත් සංසාර පැවැත්ම ಜಾති හතකට පමණක් සීමා කරලා එයින් මිදෙනවා. ඒ කියන්නේ තවත් හත්වරයි උපදින්නේ. පමණක් නෙවෙයි ඊළඟට ඒ සිිතේ ඇති වෙන වෙනස කොයිතරම්ද කියතොත් අර සක්කායදී සිටිලා කියන ආත්ම සංඥාව ආත්මයක් තිබෙනවා කියන හැඟීම මම මේ මාගේ කියන එක ගැඹුර ගැනීම ඒක ඒ ඒ වැරදි සිටිවිල්ල ඒ තනත්තා තුලින් ඉවත් වෙනවා ඒ සෝවාන් සිද්ධලයා සෝවාන් ත්‍ත්වය ලබාගත් සිද්ධලයා සතරක් සංසාරයේ තවදුරටත් සතරක් පමණක් ඉපදීමෙන් ලබන ස්ථානයේ පමණක් නොවේ ඒතරත්ාට අපායগামী පාප කර්ම කරන්න බෑ මොකද ඒකට හේතුව අර සිතේ තියෙන වෙනසයි සිත නවත්ත ගැනීමේ ශක්තිය තුලින් ඒතරත්ාට ඒ වගේම අර ප්‍රඥාව තුලින් ඒතරත්තා කරන කර්මවල බැඳීම අඩු වෙනවා ඒ කර්ම පිළිබඳව ඇති වගකීම අඩු වෙනවා. අපි කලින් කිව්වා කර්මයක් කරන්න ගන්න වගකීම කර්මයකට ගන්න වගකීම අනිවාර්යයි විපාක නිමිත්ත වගකීම ගන්න වෙන්නේ. එතකොට අර දැඩිව මමයේ මාගේ කියලා ඒ ගත්තු ඒ දෘෂ්ටිය නිසා යම් කෙනෙකුට දීර්ඝ කාලයක් අපාය ආදී ඒ තැන්වල විපාක විඳින්න සිද්ධ වෙනවද? අන්නේ தත්ත්වය අඩු වෙනවා අර සෝවාන් පුද්ගලයාට. අර ප්‍රඥා අවබෝධය නිසා ප්‍රඥාවෙන් ලබාගත්තු ඒ සත්‍ය පිළිබඳ අවබෝධය නිසා ඒ වගේම මේ තනත්තා තුළ ඇති වූ ඒ විශාල වෙනස ඒක විශාල සාණයක් වෙනවා අර කර්මයෙන් මිදීමට ඊළඟට ඒ වගේම තමයි සකදාගාමි සකදාගාමි පුද්ගලයා තව එකවරයි මේ ලෝකයට එන්නේ අනාගාමි පුද්ගලයා නැවතත් මේ ලෝකයට එන්නේ බ්‍රහ්ම ලෝකයේ ඉපදිලා දෙවිදීම පිරිනම් පාන රහතන් වහන්සේ මේන් පස්සේ නැවත උත්පත්තියක් නැහැ නමුත් අර කර්මයේ බලපෑම කොයිතරම්ද කියතොත් දුක්ඛ ධම්ම වේදනීය වශයෙන් මෙලොව මෙලවදී යම් කිසි විපාකයක් නිමිත්ත සිද්ධ වෙනවනම් අතීත කර්ම වලින් හෝ මේ කාලේ මේ ජීවිතයේදී කරන යම් කර්ම වලින් හෝ අන්නේ දුක්ඛ ධම්ම වේදනීය කියලා කියන මෙලොව විපාකක් නිමින්න වෙන විපාක නිමිත්ත සිද්ධ වෙනවා. එයින් අපිට පේන එක පැත්තකින් කර්මය කොයිතරම් බලගත් දෙයක්ද කියලා බුදුරහතුන් වහන්සේලාටත් ඒවා විපාක නිමිත්ත සිද්ධ වුණු අතීත කර්ම වල විපාක හැටියට මේ කොට මුස්සහලා තිබෙන මුගලන් මහරහතන් වහන්සේ ඒ තරම් ඉර්ධිමත් ස්වාමින් වහන්සේ නමුත් අර පොඩි 500ක් විසින් මේ ස්වාමීන් වහන්සේගේ යට කුඩු කරලා අවසානයේ පින්වන් පාණ්ඩ සිද්ධ වුණා. මොකද අපි තාමත්ම ඈත අතීතයේ පෞපියන්ට ඒ වගේම වද හිංසා කරලා මරලා තියෙන නිසා අන්න ඒ තරම් හිතා ගන්න පුළුවන් මේ කර්මයේ භයානකත්වයක පැත්තකින් අනිත් පැත්තෙන් හිතා ගන්න තිබෙන්නේ ඒ කර්මයෙන් මිදීමට බුදු පියාණන් වහන්සේ දක්වා වදාළ මේ පුදුම මාර්ගයයි මේ ලෝකයේ තිබෙන චක්‍ර දෙකක් කර්ම චක්‍රයයි ධර්ම චක්‍රයයි කියලා මේ කර්ම චක්‍රය තුලින් මේ කර්ම චක්‍රය තමයි මේ ලෝකේ ඊටාත්ම භයානකන්දමේ ක්‍රියාත්මක වෙන්නේ. මේකට අහු වෙන කිසිම සත්‍යයකට බේරීමක් නැහැ. ඒ කර්ම නීතිය. යම් යම් ආකාරයකට කර්ම කරනවා මේ විදිහටම භයානකන්දමට විපාකවල විහිිත සිද්ධ වෙනවා. ඊළඟට නමුත් බුදු පියාණන් වහන්සේ දක්වන ධර්ම චක්‍රය අපි අර කලින් ප්‍රකාශ කළ ආකාරයට මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරලා අකුසල් වලින් ඉවත් වෙලා කුසල් මාර්ගයේ ගමන් කරමින් ඊළඟට කය වචනය සීලෙන් සකස් කරගෙන සිත සමාධිමත් කරගෙන ඊළඟට විදර්ශනා ප්‍රඥාවේ මේ ලෝකේ යථා ස්වභාවය දිටුවනම් මේ අනාත්ම తත්ත්වය අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණියම් කෙනෙක් අවබෝධ කරගත්තනම් පළමුවෙනි මට්ටමේ සෝවාන් තරමේ ඒ පුද්ගලයාම අර අපායගාමී පාප කර්ම වලින් මිදෙනවා තව හතරක් තමයි උපදින්නේ ඊළඟට ඒ විදිහට තමත් සමයෙන් ගිහිල්ලා අන්තිමට රාතන් වහන්සේ මේ මුළු මහත් සංසාර පැවැත්මම කෙලවර කළා ඒ විතුන් නිවන අවබෝධය ලබනවා. අන්න ඒ අනුව මේ පින්නතුන් කල්පනා කරන්න ඕනේ. එතකොට මේ කර්මය කියන එක මේක මේ අතීතයේ පොතපත්වල තිබෙන මේ කථාන්තර මේවා බොරු දේවල් මේවා මේ නැත්නම් අතිශයෝක්ති මහා පාපු දේවල් කියලා හිතන්නේ නරකයි. මේ මහා ආශ්චර්යවත් නම් මේවා සත්‍යයි. මොකද මේ මේ විශ්වයේ පවතින ධර්මතාවල් අපිට පේන දේවල් සමාජයේ පොඩි හැටියටයි පේන්නේ. මෙහාට දිහා බැලුවාම මේ පොඩි තරු පේන්නේ පොඩි තරු කැට. විද්‍යාඥයින් මේවායේ නියම ප්‍රමාණයකින් කොට අපට තරු පේනවා. ඒ තරම් මහ පුදුම දේවල් අපාවට තිබෙන්නේ. මේ තරුවක ප්‍රමාණය, අහසේ පෙනෙන මේ හඳ, හඳේ ප්‍රමාණය, සූර්යාගේ ප්‍රමාණය විද්‍යාඥයින් කියන කොට අපි විශ්වාස කරනවා. ඒයි විද්‍යාඥයෝ නිසා. ඒ වගේ අපට කුල්පි හැටියට පෙනෙන දේවල් ඇත්ත වශයෙන් කොයිතරම් විශාලද කාලයක් අවකාශයක් පිළිබඳව මේ විදිහට බුදු පියාණන් වහන්සේ වදාළ කාරණා හිතනකොට කෙනෙකුට ලොකු සංවේගයක් ඇති වෙන මේ තරම් කාලයක් මේ තරම් විශාල අවකාශයක අපි මේ සත්‍යයෙන් හැටියට මේ සංසාරේ ගමන් කරලා තියෙනා නේද මේ සංසාරයේ මුලක් පේන්නේ නැති කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා තිබෙනවා චතුරාර්ය සත්‍ය නොදැනීමෙන් සත්‍යාවේ අවිද්‍යාවෙන් ගහිලා සංහාවෙන් බැඳිලා මේ සංසාරේ ගමන් කරපු කාලය බුදු කෙනෙකුටවත් කියලා වෙනම කරන්න බෑ කියලා ඒ තරම් කොටක් නැතේ කියලා ඒ තරම් විශාල මහා පුදුම විදිය කෙනෙකුට සංවේගය ඇති වෙන විදිය තත්ත්වයක් බුදු පියාණන් වහන්සේ මතු කරලා දෙන්නේ. ඒවා ගැන විශ්වාස නොකරත් අර විද්‍යාඥයන්, තාරකා විද්‍යාඥයන් මේවා කියන දේවල් ලොකුවට අනිත්‍යයි කියන දේවල් ප්‍රකාශ කරනවා. මේවා මේ මහා පුදුම දේවල් හැටියට. ඊට වඩා පුදුම දේවල් බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තිබෙන්නේ මේ සංසාරය පිළිබඳව. ඇත්ත වශයෙන්ම මේ බාහිර දේවල් ගැන ඒ අවබෝධයන් ඒවා පිළිබඳව හෙළි කරලා තියෙන දේවල් බොහෝ විට අපි ලෝකයා යොදාගන්නේ අකුසල් පැත්තට. තව තවත් මේ පංචකාම සම්පත්තියට නැඹුරු වෙලා මේ ලෝකය වගා කර ගැනීමටයි. බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ තිබෙනවා නසියා ලෝක වඩනෝ කියලා. ලෝක වගාව නෙවෙයි කරන්න තිබෙන්නේ ලෝකයෙන් මිදීමයි. මේ සංසාරයෙන් මිදීමයි. අන්නේ සංසාරයෙන් මිදීමට උපකාර වෙන ටිකමයි බුදු පියාණන් වහන්සේලා ප්‍රකාශ කළ තිබෙන්නේ මේ ධර්මයේ. අන්න ඒකට තමයි ධර්ම චක්‍රය කියලා කියන්නේ. ධර්ම චක්‍රයේ බල මිදීම පුළුවන් වන්නේ ධර්ම චක්‍රයෙන්. ඒක නිසා අපි කල්පනා කරන්න ඕන අත්ත වශයෙන්ම අපි තම තමන්ම ප්‍රශ්න කරලා බලන්න ඕන. අනන්ත කාලයක් මේ සංසාරේ කර්ම චක්‍රේ කරකවමින් යනවද? කර්ම චක්‍රයත් එක්ක කරකැවෙමින් යනවද? එහෙම නැත්නම් අපේ චිත්ත සංකාණය තුළ හරි බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ ඒ ධර්ම චක්‍රේ කරකවන උත්සාහවත් වෙනවාද කියලා. ධර්ම චක්‍රේ කරකවනවා කියලා කියන්නේ අන්න අර කලින් කිව්ව ආකාරයට තමන්ගේ චිත්ත සංකාණය සංපත් කර ගැනීම සඳහා කය වචන හික්මවා ගැනීම වශයෙන් මේ ශීලය යම්කිසි පංච සීලය හෝ මේ පොහොත් සීල හෝ අවද්දස් සීල ආදී වශයෙන් පිටන යම්කිසි සීලයක් ආරම්භක වශයෙන් තමන් සමාදන් වෙලා ඉදිරියදා ඒක හරියාකාර නැතින උත්සාහ කිරීමයි. එයින් ඇති කරගන්න කය වචන සම්පූර්ණ කර ගැනීමෙන් ලැබෙන ඒ විවේකය තුලින් ඊළඟට සමාධිය තමන්ගේ සිතේ යම් කිසි කමඨහනක් මෛත්‍රී සිතෙවිල්ලක් එහෙම නැත්නම් ආස්වාද ප්‍රස්වාසදී කියන්නේ ආනාපාන සතිය අසුබ භාවනාව මරණ සතිය ආදී යම් කිසි භාවනා කරන ස්ථානයක් තුලින් මේ දුවන සිත එක සිතිවිල්ලක් තුල රඳවා ගන්න උත්සාහවත් වෙන්න ඕනේ. ඒක තුලින් ඇති කරගන්න සමාධිය, නිර්මහත් සිතේ ඇතිවෙච්ච ශක්තිය පිළිබඳව Tamanට අවබෝධයක් ලබා දෙනවා. මගේ හිතේ මේ තරම් ශක්තියක් තිබුණා නේද? තියෙනව නේද? මම මෙතෙක් කල මේක තේරුම් ගත්තේ නෑ. මේ නිසාම සුළු කොටස් සිතිවිලි මම වැඩගත්තේ කියලා අවබෝධයක් එනවා. යම් කිසි කෙනෙකුට සමාධියක් ඇති කරගන්න පුළුවන් වුණා නම් ඊළඟට එතනින් නවතින්නේ නෑ. මේ හිතයන්පත් කරගත්තේ මොකටද? මේ මගේ ජීවිතය ලෝකයේ පිළිබඳ යථාර්ථය අවබෝධ කර ගැනීමටයි. මේ සංසාරයෙන් මිදීමටයි ඒකට උපකාර වෙන මූලික කාරණේ බුදු පියාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය නමින් දක්වලා තිබෙනවා. මේ දෙවි දේවතාවුන් බ්‍රහ්මයන් නැතිනි මේ සැප විඳිනවා කියලා කියන මේ සත්‍යයන් නැතිනි මේ මුහත් සංසාරයේම දුකක්. මොකද ඒක දුකක් වන්නේ මේ හැම දෙයක්ම අනිත්‍යයි. කිසිම දෙයක් නිත්‍ය වශයෙන් තබා ගන්නට බෑ. යමක් අනිත්‍යද ඒ නිසා මේ ඒ පෙරලෙන ස්වභාවය නිසාම දුක් ගැන දෙනවා. ඒක දුකක්. ඒ දුක් ස්වභාවය ඇති මම මාගේ කියලා තමන්ගේ වශයෙන් පවත්ව ගන්නට බැරි. තමන්ට පාලනය කරගන්න බැරි තත්ත්වයක් ලෝකයේ තිබෙනවා. ඒ නිසා අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා බුදු පියාණන් වහන්සේ දක්වා වතුරු තුනක් ලෝකේ හැම දෙයකම නුවණින් කල්පනා කරලා බලනකොට නුවණින් කල්පනා කරන කෙනෙකුට මේ ලකුණු තුන දකින්න පුළුවන්. ඒ ලකුණු දැකීමට පුළුවන්. අසක් ඇති කරගන්න උත්සාහවත් වෙන්න ඕන. ඒකට කියන්නේ විදර්ශනා ආයත කියලා. විදර්ශනා කියලා කියන්නේ විහිද දැකීම. මේ දැකීම සඳහා ලෝකයේ නියුත් උපකරණ මේ කාලේ නිපදවල තිබෙනවා. ඉතාම කුඩා දේවල් ලොකු කරලා දැනෙන්න පුළුවන් අනුදක්ෂණයන් තිබෙනවා අන්වීක්ෂණ කියලා. අන්වීක්ෂක යන්ත්‍ර ඊළඟට අනිත් දේවල් දින දක්න හැටියට තිබෙනවා තවත් යන්ත්‍ර. නමුත් මේ හැම එකක්ම යම් යම් බාහිර උපකරණ වලින් කරන දේවල්. නමුත් මේ විදර්ශනාව කියන එක තමයි චිත්ත සංතානය පිළිබිඹු කර ගැනීම. අර බුදු පියාණන් වහන්සේ දක්වා වදාළ ආකාරයට මේ ලෝකීය භාවය දැකීමයි. අන්න ඒකට උපකාර වෙන දේවල් තමයි ලෝකේ ඇතිවීම නැතිවීම පක්ෂය ගැන විතර මෙනෙහි කරන්න ඕනේ කියන කෙනෙකුටම තම තමන්ගේ ප්‍රමාණය කරන්න පුළුවන්. අපේ මේ ආස්වාද ප්‍රස්වාදයේ අපේ මේ ශරීරයේ කොටස් ඇති වෙලා නැති වෙන ආකාරය, අපි ආහාර පාන ගන්න දේවල් වලට යන කල දසාව, අපි මේ ලෝකුත් සාපු වලට ගිහිලා ගන්න වටිනා අඳුම් පැළඳුම් ආදී දේවල් වලට යන කල දසාව මේ හැම දෙයකටම අපගේ මේ කුඩා දරුවන් ඉතාමත් මුහුණතල් කරන දරුවන්ට යන කල දසාව ඊළඟට ඒ අය ක්‍රමක්‍රමයෙන් වැඩිලා මහලුවේටපත් වෙලා හැරමිටි වලින් ගිහිල්ලා අන්තිමට ඒ නැවතත් අර කුඩා දරුවා ඔසවන්න වගේ මහලු වයසටපත් වුනහම අර ඒ ආත්තල මුත්තල වෙලා ඔසවන්න සිද්ධ වෙනවා. අන්නේ විදිහ තත්ත්වයක් දෙකකින් වෙන අය ගැන විතර මෙනෙහි කරන්ට ඒ තුලින් Tamanට ඇති වෙනවා මේ ලෝකේ යථා ස්වභාවය මේ සංසාරය පිළිබඳ යම්කිසි කලකිරීමක් කලකිරීම කියන වචනයට බොහෝ දෙනා කැමති නැහැ. නමුත් මේ සංසාරය පිළිබඳ යම් ප්‍රමාණයකට කලකිරීමක් ඇති වෙනවා නම් ඒ ප්‍රමාණයට අර කියාපු විදර්ශනා ප්‍රඥාව අර ප්‍රඥාව දිනු වෙනවා සංසාරයෙන් මිදීමට දුරංකත්ය තමයි තුල මෝහත් වෙනවා අන්න ඒ විදිහට විදර්ශනාව අතීතයේ උපාසක උපාසිකාවන් සමන්ගේ එදිනදා ජීවිතාව කොයිතරම් වෙනවද කොයිතරම් දිලිදු වුණත් කොයිතරම් නිදහස් වුණත් සමානුකූලව කල්පනා කරමින් සමාජයේ ශක්ති ප්‍රමාණයෙන් සීල සමාධි ප්‍රඥා වඩලා මෙලෙසත් සබා ලෝකෝත්තර මාර්ග තත්ත්වයන් පවා තම තමන්ගේ නිවෙස්වලදී සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන එකත් උපවා ලබා ගන්න බව ධර්මයෙන් සඳහන් වෙනවා. අන්නේ නිසා මේ පිළිතුරු මේ කර්මය පිළිබඳව කර්මය පිළිබඳව මේ තරම් ඇසුවේ මොකටද? මේ කර්මයෙන් නිදීමටයි. මේ කර්මයෙන් නිදීමට නම් උපකාර වෙන්නේ ධර්මයේ බව මතක තියාගෙන. ඒකනේ අද මේ පොයේ දවසේ මේ පින්වත් පිරිස අද වටිනා ආජීවස්තන්ට සීලය කියලා කියන වටිනා සීලයක් සමාදන් වෙලා මෙතෙක් මේ වේලා ධර්මයට සිත යොදලා මේ ධර්ම ශ්‍රවණය කළා ධර්ම ශ්‍රවණය කුසලය කියලා කියන්නේ අපේ සිතේ තුල ඇති වෙන යම් කිසි වැඩිමක්. මේ වැඩිම අපි වචන වශයෙන් කියනවා නම් මේක දක්වන්න පුළුවන්. ශ්‍රද්ධාවෙන් සිත වැඩුණා. මේ ශ්‍රද්ධාව ලොකු ශ්‍රද්ධාවක් ඇතුවයි මේ පින්නතුන් මේ ස්ථානෙට දෙමිනේ ධර්මය ඇසීමට ඊළඟට ඒ ශ්‍රද්ධාව අනුව මෙතෙක් මේ කාලයක් ඉඳගෙන මේ නිකම්ම පොළවේ මෙහෙම ඉඳගෙන ඉන්න පුළුවන් යම් කිසි වීරියක් ඒකට මේ ධර්මය ප්‍රථම ශ්‍රවණය කරන්න ඕන කියන අවබෝධය ඇති වීරියක් ඇති කරගත්තා ඒකත් හිතේ ඇති වෙන තත්ත්වයක්. ශ්‍රද්ධාව වීරිය ඊළඟට ධර්ම ශ්‍රවණය කරනකොට ඒ වාට ඒ වචනයක් පාසා සංජීවිත යම්කිසි සතියක් සිහියක් යෙදුවා. ඊළඟට ඒ සිහිය බොහෝ වේලාවක් යොදනකොට පැයක් පමණ වේලාවක් කෙනෙකුට යම්කිසි ප්‍රමාණයක සමාධියක් සිටේකින් තමක් ඇති වෙනවා. ඒකෙන් ගම තුලින් යම්කිසි සමන් ඇතුළු දේවල්, කියු දේවල් තුලින් නැවත නැවතත් අසන්න ලැබෙනවා. ඒවා පිළිබඳව ගැඹුරු යටින් ඉන්න කියන එකටයි ප්‍රඥාව කියලා කියන්නේ. පොඩි සත්‍යාවිරිය සති සමාධි ප්‍රඥා කියලා කියන නුවරට උපකාර වන ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම යම් යම් ප්‍රමාණවල තම තමන්ගේ චිත්ත සංතාණයටපත් කරගන්න අවස්ථාවක් ලැබුණා කියලා කටයුතු වෙන්න ඕන. ඒකලාද මේ මේ පින්වත් පිරිස මේ තමන් මේ ධර්මයට යොමු වීම තුලින් ඇති කරගත් ශක්තිය මේක අනාගතයකට තමන් නැතුව මේ ජීවිතය තුළදී තවත් නිවන් කර ගැනීම වශයෙන් එදිනදා ජීවිතයට ලං කර ගන්න ඕන ධර්මය. මේ අනිකුත් බාහිර ආර්ථික දේවල් මේවා බටහිර රටවල් වල මේවා කොතෙක් විදියට මේ සම්මුතිමත් වුණාට ඒ ඇයිද තේරෙලා තියෙන ධර්මයේ වටිනාකම මේ අන්තිමට මිනිසෙයින් මේ තන්තහනේ රැස් කරගත්තත් ඒ බටහිර රටවල් වල උන් පිස්සන් තත්ත්වයටපත් වෙලා මත්ද්‍රව්‍ය වලට යොමු වෙලා තවමොත් බණානක විපත්ති වලටපත් වෙලා දැන් ධර්මයේ සාගෙන ඉනවා. අපේ රටේ මිනිසෙයින් මේ වෙනුවට කරන්නේ අපේ මේ ධර්මය පැත්තකට දමලා අර ගියාපු බටහිරින් එන ඒ තත්ත්ව සාගෙන ඒ හරියාමන විදියට ගමන් කරනවා. අන්නේ බඳු විදියට මේ නුවණ පිටින්න තුනේ අද දවසේ මේකයි යෙදුවේ තමන්ගේ චිත්ත සංස්ථානය ධර්මයෙන් පෝෂණය කළා සංසාර දුක්ෙන් මිදීමට නිවන් ධර්මය සත්‍යක්ෂ කර ගැනීමට පවා පිළිසක්තිය ඇති කර ගැනීමට කියලා ඉතල සතු තියෙන්න ඕන. එහෙම සතු දෙන්නේ මේ වෙලා මේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ඇති කරගත් ඒ කුසල සම්භාරය ඒ වගේම අපි මේ ධර්ම දේශනාව මේ වශයෙන් ඇති කරගත් කුසල සම්භාරය අපි දැන් කල්පනා කර ගන්න ඕන. මේවා කෙලින්ම මේ පින්නතුන්ට මේ ධර්ම ශ්‍රවණ ආනිසංසය අනාගතයේදී පමණක් නොව අනාගතයේදී නොව මේ ජීවිතයේදීම මේ විදිහට සීල සමාධි ප්‍රඥා වඩලා හිතා පිටුමනින් සෝවාන් සකදාගාමී අනාගාමී අරහත් වෙන මාර්ගඵල ප්‍රතිවේදී නිකුම් මමා මහ නිවනින් සැලසෙන්න ශක්තිය බලය ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා ඒ වගේම ඒ ප්‍රාර්ථනාව ලබා ගන්න ඕන ඒ වගේම මේ රැස් කරගත්තු අපි මේ ධර්ම දේශනාව මේ ධර්ම ශ්‍රවණය මේ වශයෙන් ඇති කරගත්තු මේ කුසල සම්භාරය අපි දැන් ලෝකයාට බෙදා දෙමින් මේ පින් වල වටිනාකම දන්න අය සිටිනවා මේ පිනේ සාමාන්‍ය ලෝකයා නුදත්තක් විශේෂයෙන් කල්පනා කරන්න ඕනේ දැන් සාසන ආරක්ෂක දීගත් බ්‍රහ්ම මණ්ඩලයත් මේ ස්ථානයට අපි ගිහිතු යම් තාක් දෙවියෝතාවුන් උදිත එහෙම දෙනා මේ අප විසින් මේ පැයක් තුල දැස් කර ගන්නා ලද ධර්ම දේශනාව මේ ධර්ම ශ්‍රවණයේ කුසල ආනුමෝදන් වෙත්වා අනුමෝදන් වී ඒ පැති යම් බෝධියකින් සිටින් මමා මහණෙනි සම්පෙත්වා කියන ඒ වගේම අපට ශාසනයට ආරක්ෂා කරගත්වා කියන ප්‍රාර්ථනය ඇති කර ගන්න ඕනේ ඒ වගේම අවිකේ පටන් ගන්න නිසා දක්වා වූ යම් තාක් ශක්තිය වේද අපගේ මේ කියන ආතින් නැති මේ හැම කෙනෙක්ම මේ අපගේ මේ ධර්ම දේශනාවේ ධර්ම ශ්‍රවණය සිටේ ගුරුවරයන්ගේ ඒ යම් දුගතිකක් වලින් එතොත් අපේ දීසිගතිකක් වලටපත් වී ධර්ම මාර්ගයේ යමි ඒ සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මාර්ගඵල ප්‍රතිවේදී හෝ එහෙම නැත්නම් තමන්ගේ ප්‍රාර්ථනීය බෝධියකින් මේ ගොර වූ සංකාර දුකෙන් අපි දීතුම මහා මහණෙනි සංකේත්වා කියන ප්‍රාර්ථනාවත් පිට කරගෙන ඕන. ඉහත් කරගෙන දැන් ඒ ගාථා කියලා ඒ කිම් පම් කිම් නෝදන් කරන ආවතාච අම්හි දේවානුමෝදන්තෝ සබ්බ සම්පත්ති සිද්ධා සබ්බේ දේවානුමෝදිත්වා බුද්ධන්තු අමතං පදං ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සංසදා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 චත්තාරෝ ධම්මා වඩ්ධಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti නීවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු පින්නතුනි ඔබ සවන් දුන් මෙම දේශනය පිරිසුදු ධර්ම දානයක් වශයෙන්ම අප ඉදිරිපත් කරන බැවින් ඒ කිසිවක් කිසිදු අයුරකින් මුදලට විකිණීම සපුරා තහනම් බව කරුණාවෙන් සලකන්න.